මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්ටුංග ශීලයේ සමාදන් වෙන নমස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयाम्पि सङ्घं शरणं गच्छामि ततीयाम्पि बुद्धं शरणं गच्छामि ततीयाम्पि धम्मं शरणं गच्छामि ततीयाम्पि सङ्घं शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුම්බති සන්තවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති රජහවත් පින්නතුනි වෙසක් පෝය දවස බෞද්ධ අපට තෙමඟුල් දිනයක් බුදු උපතත් මඟුලක් සම්බෝධියත් මඟුලක් සම්බුද්ධ පරිනිර්වාණයත් මඟුලා. මේ යුගයේ අවිද්‍යා බිත්තර කටුව මිඳගෙන එළියට ආපු පළමුවෙන්ම එළියට ආපු කුකුළු පැටවා තමන් වහන්සේ බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අද වගේ දවසක ඒ ලබාගත්තු සම්බෝධි ඥාණය තුල අවිද්‍යා බිත්තර කටුවේ හිර වෙලා ඉන්න ලෝක සත්වයාගේ ප්‍රශ්න වලට පිළිතුරු අඩංගු වෙලා තියෙනවා. අද මේ වටිනා දවසේ අපි ඉදිරියට ගත්තු ගාථා දෙකත් එකට හොඳ නිදර්ශනයක්. මේ ගාථා දෙක දකින්න ලැබෙන්නේ සුත්ත නිපාතයේ හේමවත කියන සූත්‍රයේයි. ඒ සූත්‍රයට අදාළ අතුවා ආදී දින විස්තර අනුව සාතාගිර හේමවත කියන යක්ෂ සේනාපතියන් දෙන්නා අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ හොඳට මහානදම් රැක්ක නමුත් මහාන වෙලා මහානදම් රැක්ක නමුත් ඒ භික්ෂුන් වහන්සේලා දෙන්නා තින් යම්කිසි අවස්ථාවක විනය ප්‍රශ්නයක් විසඳීමේදී පක්ෂග්‍රාහී වීමෙන් වැරැද්දක් සිදු වුණා. ඒ ගැන පසුතැවිල්ල ඇතිවීම නිසා දිවි ලෝකෙ උපදිනව වෙනුවට දීර්ඝායුෂ්ක යක්ෂ උත්පත්තියක් ලැබූ බවයි කියවෙන්නේ. ඒ දෙන්න අතරින් වැඩිහිටියා වැඩිහිටි භික්ෂුව හිමාලයේ හේමවත පර්වතයේ හේමවත නමින් යක්ෂ සේනාධිපතියෙක් වුණා. අනිත් භික්ෂුව මධ්‍යම දේශයේ ඉන්දියාවේ මධ්‍යම දේශයේ සාත පර්වතයේ සාතාගිරණ මෙතින් යක්ෂ සේනාපතියෙක් වුණා. මේ දෙන්නා වාරිකව පැවැත්වෙන යක්ෂ සමාගමේදී ඒ කාලේ යක්ෂ සේනාපතියන් අතර දිවි සභාවේ වගේම තියෙන උටින් විට හමු වෙන සිරිතක්. ඒ යක්ෂ සමාගමකදී හමු වෙලා පැරණි දැන හඳුනුකම් මතක් වෙලා වුණුන් කතිකා කරගත්තා හිමාලය ප්‍රදේශයේ හෝ මධ්‍යම ප්‍රදේශයේ හෝ යම්කිසි ආශ්චර්ය අද්භූත දෙයක් සිද්ධ වුණොත් වුණුන්ට දන්වන හැටියට කතිකා කරගත්තා. මෙබඳු අවස්ථාවකයි බුදුරජාන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වුවේ. ඒ අවස්ථාවේදී අර සාත පර්වතයේ සාතාගිරිය යක්ෂයා තමන්ගේ සක්ෂ සේනාවත් එක්ක ඇවිල්ලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයට සමන් දුන්න නමුත් හිත එකඟ කරගන්න බැරි වුණා කියලා සඳහන් වෙනවා. ඒ තමන්ගේ යාළුකම මතක් වෙලා හේමවත යක්ෂයාත් මේ එතන ඉන්නවාද කියලා බැලුවා. නමුත් නැති නිසා දේශනාවෙන් පස්සේ සාතාගිරි යක්ෂයා තමන්ගේ පිරිසත් එක්ක අහසින් හේමවත යක්ෂයා සොයාගෙන ගියා. ඒ අතර හේමවත යක්ෂයාත් හිමාලයේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා අවස්ථාවේදී සිතුණු ආශ්චර්යවත් සිද්ධිය දැකලා ඒක තමන්ගේ යාළුවට කියන්න අහසින් ඒ පිරිසත් එක්ක මධ්‍යම දේශය බලාගෙන පිටත් වෙලා ගියා. ඒ දෙගොල්ල අටුවා කතාවල සඳහන් වෙන ආකාරයට රජගහ නුවර උඩදී හමු වෙලා ඒ පැවැත්වුණු බුදු ගුණ පිළිබඳ සංවාදයයි මේ සූත්‍රයේ අඩංගු වෙන්නේ. මේ යක්ෂ සේනාපතියන් දෙදෙනාගෙන් තාතාගිර යක්ෂයා ඉතින් අර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච බව ප්‍රවෘත්තිය ප්‍රකාශ කරලා ඒ සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහටයි. ඒ හේමවත යක්ෂයාට ආරාධනා කරන බුදුරජාණන් වහන්සේ දකින්න කියලා. අද පසළොස්වක පොය දවසයි මේ හොඳ ලස්සන රාත්‍රියක් අපි මේ අසම සම නාමයේ ඇති ගෞතම ශාස්ත්‍රුන් වහන්සේ දකින්න යමුද? එතකොට හේමවත යක්ෂයා අහනවා තව තවත් දේ ස්ථිර කරගන්න මේ බුදු කෙනෙක්ද කියලා. මා හිතනවා උන්වහන්සේගේ හිත හොඳට පිහිටුවාගෙන ඉන්නවා කියලා. හැම සත්වයින් පිළිබඳව සමසිත ඇති කෙනෙක් කියලා. ඒ වගේම ඉෂ්ඨානිෂ්ඨ අරමුණු පිළිබඳව සිතිවිලි පාලනය කරගෙන ඉන්නවා කියලා. ඔන්න එතකොට සාතාගිරි යක්ෂයා කියනවා ඒක ඒක එහෙමමයි කියන විදිහට ඒ ගාථාවේ අපි සම්පූර්ණයෙන් නොකියුවා. ඔව් ඒ ගෞතම ශාතුන් වහන්සේ හිත හොඳට පිහිටුවාගෙන හැම සත්වයින් කෙරෙහිම තාදී ගුණයෙන් යුක්තව ඉෂ්ඨානිෂ්ඨාරමුණු පිළිවෙල මස්දයත්ව ඉන්න කෙනෙක්. ඔන්න ඊළඟට ආයිත් හිමවත යක්ෂය අහනවා. මා හිතන්නේ උන්වහන්සේ අදින්නා දාන ප්‍රාණඝාත ආදී ඒ අකුසල් වලින් වැළකීලා ඉන්නවා කියලා. උන්වහන්සේ ප්‍රමාදයෙන් වෙන් වෙලා නිරන්තරයෙන් ධානයේ යෙදලා ඉන්න කෙනෙක් කියලා. ඒකටත් සාතගිරි යක්ෂයා ප්‍රකාශ කරනවා. ඔව් උන්වහන්සේ ඒ වයින් ඒ කායික අකුසල් වලින් වෙන් වෙලා ප්‍රමාදයෙන් වෙන් වෙලා නිරන්තරයෙන් ධානයේ ගතව සිටිනවා. ආයිත් එතකොට හිම්වත යක්ෂය අහනවා. මා හිතනවා උන්වහන්සේ මුසාවාද විසුනාවාච පරුසවාච සම්ප්‍රප්පලාපාදීන් වෙන් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම ඒකටත් පිළිතුරු දෙනවා සාතාගිරි යක්ෂයා. ඔව් උන්වහන්සේ වාචසික අකුසල් වලින් වෙන් වෙලා ඉන්නවා කියලා. ආයිත් හිම්වත යක්ෂයා අහනවා. මා හිතනවා උන්වහන්සේ කාම සිතුවිලි ඉවත් වෙලා මෝහය ඉවත් කරලා නිරන්තරයෙන් ධර්මයන් පිළිබඳව ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් කියලා. ඒකටත් අර විදිහට සාතාගේ ගිරයක්ෂයා පිළිතුරු දෙනවා. ඔන්න ඊළඟට ආයිත් හේමත යක්ෂයා කියනවා මා හිතනවා උන්වහන්සේ විද්‍යා විද්‍යාචරණ කියන ඒ ගුණ වලින් යුක්තයි. උන්වහන්සේ ආශ්‍රමයන් දුරු කළයි කියලා. උන්වහන්සේගෙන්ට නැවත පුනර්භවයක් නැtei කියලා. ඒකත් ඒ එසේමයි කියලා සාතගිරි යක්ෂයා ප්‍රකාශ කරනවා. ඔන්න ඊළඟට තියෙන්නේ එතන ඉඳලා ඒ අපි යමු ඉතින් දැන් එහෙනම් මේ ඒ වනේ ධාන වඩන ඒ අල්පේච්ඡ ඒ බුදුරජාණන් වහන්සේ දකින්න අපි යමු. ඒ ශාස්ත්‍රඥ වහන්සේ දකින්න යමු. ඒ උන්වහන්සේ වනේ සිටින ඒ සිංහරාජයෙක් වැනි උන්වහන්සේ හමු වෙලා අපි මාර්යාගේ පාසයෙන් බේරෙන හැටි අපි අහමු. කියලා ඔන්න ඒ දෙන්න ඊළඟට එතන ගාථාවල සඳහන් වෙන්නේ. මේක නාට්‍යාකාරයෙන් වගේ ඒ සුනේ ප්‍රවෘත්තියේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළා වහගෙතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කියලා හේමවත යක්ෂයා ඇසූ ප්‍රශ්නයයි අර අපි මාතෘකාව හැටියට දැබුවේ ගාථා දෙකෙන් පළවෙනි ගාථාව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති ලෝකය කොතනද උපන්නේ ලෝකය කොතනද අසුර පවත්වන්නේ සම්බන්ධකම් පවත්වන්නේ ලෝකය කුමක් අල්ලාගෙන කොතනකද වෙහෙසටපත් වෙන්නේ? ඒකයි ප්‍රශ්නේ. ප්‍රශ්න කීපයක්. ඔන්න ඊළාට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරයි දෙවෙනිම සඳහන් වෙන්නේ. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. ලෝකය හයෙහි උපන්නේ. හයෙහිම ලෝකය සන්තව ඒ කියන්නේ අසුර සම්බන්ධකම් පවත්වන්නේ. ලෝකයේ හයම අල්ලගෙන හයෙහිම වෙහෙසටපත් වෙනවා. මේ පින්නතුන්ට ওই හයේ කතාව මතක තියාගන්න ඕනනම් අපි මේක කවියක් හැටියට ඉදිරිපත් කළොත් ලෝව හයෙහි උපනේ හයෙහිම ඇසුර සොයනේ හය දැඩි කොට ගිනේ හයෙහිමය ලෝව වෙහෙස විඳිනේ අන්න ඒ විදිහට ඒ අදහසයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් ඊළඟට තව දුරටත් ඒ ඊළඟට කි ප්‍රශ්නෝත්තර වශයෙන් යන්නේ අර ඒ ගාථාවේ අදහස පැහැදිලි කර ගැනීමටයි විශේෂයෙන්ම හිමවත යක්ෂය අහනවා මෙතන මේ කියවෙන උපාදානිය මොකක්ද ලෝකේ මොකක් හරි දැඩිව අල්ලගෙන මේ වෙහෙසටපත් වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර පංචකාම ගුණාලෝකේ මනෝ චට්ඨා පවේදිතා. මේ පදයෙන් කියවෙන්නේ මේ පංචකාම ගුණය පංචකාම සම්පත්තිය කියන එක මනස 6 වෙනුවට පවතිනවා. එතකොට අය 6 සලායතනෙම අහු වෙනවා කියන එකයි. අපි පංචකාමය ගැන විතරනේ බොහෝ දුරට කතා කරන්නේ. පංචකාම ගුණයත් එක්කම සිතත් සම්බන්ධ වෙනවා. ඒක නිසා පංචකාම ගුණාලෝකේ මනෝචට්ඨාපවිද්දතා. අන්න එතනයි එතකොට මේ පංචකාම ගුණය සහ මනස ඕකයි උපාදානය. ඊළඟට ඒකෙන් මිදීම මිදීමත් අහනවා කොහොමද මේ ලෝකයෙන් එතර වෙන්නේ මේ දුකෙන් එතර වෙන්නේ කියන එකත් අහනවා අරයක්ෂ අරයක්ෂ සේනාපතියා. ඒකට දෙන පිළිතුර එත චන්දං විරාජිත්වා මේ පිළිබඳ මේ පංචකාම මේ සලායතනයන් පිළිබඳව ඡන්දය ආසාව දුරලීමෙන් තමයි දුක කෙලවර කෙන්නේ ලෝකයෙන්. ලෝක නිර්යාණය කියලා කියන්නේ ලෝකයෙන් නැතර වෙන්නේ එයින් කියලා වන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එයින් තව දුරටත් මේ සංවාදයේ තව තවත් පැහැදිලි කරගන්න ඒකට ප්‍රතිපදාව වශයෙන් අහණේවටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ සඳහා ගත යුතු ප්‍රතිපදාව ඒ සීල සමාධි ප්‍රඥා ඒ විදිහට සතිය ආදී දිනු කර ගැනීමෙන් භවයට ඇති ආසාව දුරලීමේ තමයි ඒ ලෝකයෙන් එතර වෙන්න පුළුවන් කියලා. ඒ විදිහට තව තවත් ඒ ඊළඟ ගාථා වලින් අර මූලික ප්‍රශ්නය පැහැදිලි කරගත්තට පස්සේ මේ යක්ෂ සේනාපතියන් තේන බොහොම සතුටු වෙලා ඊළඟට ඒ අය ස්තෝත්‍ර ගීතිකා වගේ ප්‍රකාශ කරනවා. අද හොඳ උදෑසනක් හොඳ පිබිදීමක් හොඳ දර්ශනයක් අපට ලැබුණේ කියලා මේ ශාස්ත්‍රුන් වහන්සේ අපට දකින්න ලැබීම කියලා අපි දැන් ඉතින් අපි ගමින් ගමට පර්වතෙන් පර්වතයට බුදු ගුණ ගාමින් ධර්මයේ ගුණ ගාමින් යනවා කියලා ඒ විදිහටයි සූත්‍රය අවසන් වෙන්නේ. එතකොට ඒක අතකින් ශ්‍රද්ධාව පිළිබඳ කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙන අන්දමින් ඒ යක්ෂ සේනාපති යන්න දෙන පිළිබඳ කථාන්තරය හිමවත සූත්‍රයේ අඩංගු වෙනවා. එතකොට ඒ යක්ෂ සේනාපතියන් වුණත් තුනුරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව හේතන ප්‍රකාශ කරන ආකාරය ශ්‍රද්ධාවත් නැති යක්ෂයින්ට හොඳ ආදර්ශයක්. ඉතින් ඊළඟට අපි කෙලින් මේමු මේ ගාථාවල ගැඹුරු අර්ථයට මේ හය කියලා කිව්වේ මොකද්ද? චසු ලෝකෝ සමුප්පන්නෝ. දැන් අතනින් පැහැදිලි වුණා මේ ආයතන හයයි. එතකොට ඇස කන නාසය ආයතන කියලා කියන්නේ සලායතනයයි. සලායතන නමින් ඔය හඳුන්වන්නේ ස්පර්ශ ආයතන හයයි. මේ ධර්මයේ විග්‍රහ කරන අවස්ථාවල් වල බොහෝ අවස්ථාවල් වල පංච උපාදානස්කන්ධය කියලා ස්කන්ධ පහ ආශ්‍රයෙන් ධර්ම විග්‍රහය දෙනවා. භාවනාව ගැන කියනකොට තවත් අවස්ථාවල ආයතන හයක් හැටියට දක්වනවා. ඇස කන නාසය දිව කය මන ඒවට අදාළ අරමුණුත් එක්ක. ගත්තාම ස්පර්ශ ආයතන හය. එතකොට මෙන්න මේ ලෝකය උපන්නේ මේ ස්පර්ශ ආයතන හයයි කියන එකයි මෙතන කියවෙන්නේ. මේක කෙනෙකුට එකපාරටම තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ලෝකය උපන්නේ මේ හයේ. ඊළඟට ලෝකයේ ඇති තාක් සම්බන්ධකම් ඇසුරු කිරීම පවතින්නේ මේ හය තුල. ඊළඟට මේ හය අල්ලගෙනම තමයි ලෝකීය වෙහෙසටපත් වෙන්නේ. ඔකයි ওই හය කතාව. ඉතින් මෙන්න මේ මේ හයේ හය පිළිබඳ ප්‍රශ්නය තව තවත් හිතට කාවද්ද ගැනීමට අපි ඊට අදාළ සූත්‍ර ඒ තැන් වලින් අරගෙන මතු කරගෙන තේරුම් ගන්න බලමු. බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් මේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ ලෝකයේ ලෝකයේ කියලා තියෙන මොකද්ද මේ ලෝකය කියලා තියෙන්නේ? එහෙම ඇහුවේ එක ප්‍රශ්නයක් නිසානේ. මේ ධර්මය ගැන අවබෝධයක් ඇති කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැගිනවා. ඒ ලෝකයේ පිළිබඳ සම්මුති සංකල්පය ගැන සෑහීමක් නැති නිසා වෙන්න ඕන අහන්නේ. ඒ විදිහේ සූත්‍ර ගන්නක් තියෙනවා. අපි ගනිමු මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේම බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේ මහාන එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ ලෝකය කියලා තියෙනවා. කෙතකින්ද ලෝකයක් වෙන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ආනන්ද යමක් එතන යොදන වචනයක් පළෝක ධම්මං කියලා. පළෝක ධම්මං කියන වචනේ අදහස පළුදු වෙන ස්වභාවය ඇති කියන එකට. දැන් පළුදු වෙන කියන වචනේ සිංහලේ භාවිතා වෙනෝනේ යමක් හරි පළුදු වෙනවා කියලා කියන්නේ. පාලියේ තියෙන ওই දෙකටම යොදනවා. ලුජ්ජති පළුජ්ජති. ලුජ්ජති කියන්නේ ලුදු වෙනවා. දැන් ලුදු වෙනවා කියලා අපි සාමාන්‍ය සිංහලේ භාවිතයක් නෑ. පළුදු වෙනවා කියන එක මම දන්නේ නෑ. දැන් පළාත්වල ඒක ව්‍යවහාර නොවනවාද කියලා. නමුත් පැරණි වශයෙන් යොදෙන පළුදු වෙනවා කියන්නේ බිඳිලා යනවා කියන එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන නිරුක්තිය මොකද? යමක් පළුදු වෙනවා නම් ඒකයි ලෝකය. 아무තු නිරුක්තියක් එතන. ඊනාට ආනන්ද හැමදුරන්ගේ යමන කුමක්ද ආනන්ද පළුදු වෙන්නේ? ඇස පළුදු වෙනවා. රූප පළුදු වෙනවා. ඇස පිළිබඳ විඥානය පළුදු වෙනවා. ඇස පිළිබඳ විඥාණයෙන් ඇති වෙන ස්පර්ශයත් paludu වෙනවා. ඒ නිසා ඇති වෙන වේදිතයන් සැප දුක් ඒවත් paludu වෙනවා. මේ හැම එකක්ම paludu වෙන නිසා ඒකටයි කයි ලෝකය කියලා කියන්නේ. ඒනුත් අපට පේනවා මේ සලායතනය පිළිබඳවයි මේ කතාව. ඊළාට කියන අන්නේ ඒක කියලා අන්තිමට කියනවා මේ අවසානය කරන්නේ. මේ ආර්ය විනය අනුව මේ එක්තරා වචනයක් සඳහන් වෙන ධර්මයේ සුවිශේෂ විග්‍රහ. බුදුරජාන් වහන්සේ දෙන සුවිශේෂ විග්‍රහ හැඳින්වෙන්නේ මෙන්න මේ පාඩියත් එක්ක අරියස්ස විනයේ. අරියස විනය කියන්නේ ආර්ය ශික්ෂණයට අනුව. ආර්ය ව්‍යවහාරයට අනුව. එතකොට ආර්ය ව්‍යවහාරයට හෝ ආර්ය ශික්ෂණයට අනුව ලෝකය කියලා කියන්නේ ඕකයි. යමක් paludu වෙනවා නම් ඒ paludu වෙන්නේ ඔන්න ඔය ඇස කනනාසය ඒවයි ඒවට අදාළ අරමුණු. ඒ හැම එකක්ම paludu වෙනවා. paludu වෙන අර්ථෙනුයි ඒක ලෝකයක් කියලා කියන්නේ. දැන් අපිට වෙලා තියෙන උගතුන් බොහෝ විට මේ අරියස විනය කියන පාඩය ගැන ඒ තරම් තැකීමක් නැතුව හැම දිනෙකම වගේ මේ නැවතත් සම්මුති විග්‍රහවලට යනවා. ඇත්ත වශයෙන් යම් ප්‍රශ්නයක් තියෙන නිසානේ මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ලෝකය මොකද්ද කියලා ඇහුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕක වුණනම් පිළිතුරු දෙන්න තියෙන ඕක අහන්න දෙයක් ඒ වටපිට බැලුවා අපේ. එහෙම නොකිය අර විදිහේ ගැඹුරු උත්තරයක් දුන්නේ මේක ධර්මානුකූල විග්‍රහයක් නිසා. ඒකට අරියස්ස විනය කියලා යම් විවරණයක් දීලා තියෙනවා නම් එතෙන්ටයි අපි අවධානය යොමු යුත්තේ. ධර්මයේ ගැඹුරු තියෙන්නේ එතන. එතනින් කියලා නැවතුන්නේ ඒවට තවත් අදාළ සූත්‍ර තිබෙනවා. තවත් අවස්ථාවක අපි කෙටියෙන් ගත්තොත් සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නමකුත් ඒත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මේ ලෝකීය ලෝකීය කියලා කියනවා කෙතකින්ද ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් වෙන්නේ. ලෝක ප්‍රඥප්තිය කියන්නේ ලෝකයක් කියලා පණවාලිය හැකි. කෙතකින්ද ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් වෙන්නේ. එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. සමිද්දී යම් තැනක ඇසක් ඇද්ද රූප ඇද්ද ඇස පිළිබඳ විඥානයක් ඇද්ද ඇස පිළිබඳ විඥාණයෙන් දත යුතු ධර්මයක්ද? අන්න එතනයි ලෝකයක්. එතනයි ලෝක ප්‍රඥප්තියක් තියෙන්නේ. ඒ විදිහට මේ පින්නතුන් හිතා ගන්න 아무තින් නොකියුවත් කන පිළිබඳවත් එහෙමයි කියලා හිතා ගන්න. ඇස කන නාසය දිවකය මන අවසාන වශයෙන් මනස පිළිබඳවත් කියනවා. අපි ඒක විශේෂයෙන් කියමු. සුවිශේෂ නිසා. යම් තැනක සමිද්දී මනසක් තිබේද? හිතක් තිබේද? මනසට එන අරමුණු තිබේද? මනෝ විඥානයක් තිබේද? මනෝවිඥාණය තුලින් දැනගත යුතු ධර්ම දේවල් කියලා දෙයක් තිබේද? අන්න එතනයි ලෝකයක් එතනයි ලෝකයක් එතනින් නැවතුන් නෑ බුදුරජාණන් වහන්සේ. ඔන්න ඊළඟට ලෝකේ නැති තැනකුත් කිව්වා. ඔන්න එතන ඊළඟට ගැඹුරු හරියට එන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සමිද්දි යම් තැනක ඇස නැද්ද? රූප නැද්ද? ඇස පිළිබඳ විඥාණය නැද්ද? ඇස පිළිබඳ විඥාණයෙන් දතියුතු දේවල් නැද්ද? එතන ලෝකයක්වත් ලෝක ප්‍රඥාප්තියක්වත් නැද්ද? ඒ විදිහටම හිතා ගන්න අන්තිමට මනස ගැන අපි කියමු අනිත් ඒවා මේ පින්නඳු හිතා ගන්න ඊට තියලා යම් තැනක මනසක් නැද්ද මනසට එන අරමුණු නැද්ද ඒ කියන්නේ ධම්ම කියලා කියන්නේ මනසට එන අරමුණු ඇසට රූපය වගේ මනසට එන අරමුණු හඳුන්වන්නේ ධම්ම කියන නාමයෙන් මනසකුත් නැද්ද ධම්මා කියලා නමින් හඳුන්වන මනසට එන අරමුණුත් නැද්ද ඒ දෙක නිසා ඇති වෙන මනෝ විඥානයකුත් නැද්ද මනෝ විඥානය තුලින් දත යුතුය කියලා හිතන දේවලුත් නැද්ද එතන ලෝකියකුත් නැහැ ලෝක ප්‍රඥාක්තියකුත් නැහැ එතනත් ඒ ආර්ය ව්‍යවහාරය අනුව දුන්න විග්‍රහයක් විදිහට දක්වන්නේ. ඔන්න එයින් අපිට පේනවා එතකොට මේ අපි සම්මුති වශයෙන් ගන්න ලෝකය බුදුරජාන් වහන්සේ දක්වන්නේ. මේක සලායතන හා සලායතනට සාපේක්ෂකව තිබෙන දෙයක්. ඒ පමණක් නෙවෙයි මේ ලෝකය නිරුද්ධ වෙන හැටිත් පෙන්වූ අර ඒ සමිද්දි ස්වාමීන් වහන්සේ දේශනා කළ දේශනාව තුලින්. එතකොට මේ මේවා ඇස ආදී ඒවා තියෙන කන් ලෝකයක් තිබෙනවා. ඒවන් නැති තැන ලෝකයක් නෑ. මොකද්ද මේව නැති තැන? ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. හැම බොහෝ දිනාට ගැටලුව ඒකයි. ඒව නැති තැනක් ඇතිවිය හැකිද? ඇස කන නාසය ජීවකය මන සහ ඒවාට අදාළ අරමුණු නැති තැනක් තිබෙන්න පුළුවන්ද? ඔන්න ඒක ඒකයි ඊළඟට තියෙන්නේ. ඒක තමයි සලායතන නිරෝධ කියලා කියන්නේ. සලායතන නිරෝධ කියලා කියන්නේ මේ අපි ලෝකයේ කියලා ගත්තු සලායතනෙන් පිටවීමයි. එතකොට අවිද්‍යාබිත්තර කටුව කියලා කියන්නේ ඕකයි. අවිද්‍යාබිත්තර කටුව කියලා කියන්නේ ඔය සලායතනයයි. සලායතන නිරෝධය තමයි ලෝකෝත්තර වීම. විතර කටුව බින්දගෙන එළියට එීම කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අර තමන් වහන්සේ පළවෙනි කුකුල් පැටියා කියලා ප්‍රකාශ කළේ. සමහර විට මේ පින්නතුන් හිතන්න පුළුවන් අපි බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරන්න කුකුල් පැටියා කියලා කිව්වයි කියලා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් කෙනෙක් හැටියට ඒ උත්පත්තිය ලැබීම නෙමෙයි මෙතන කියන්නේ. සම්පෝධි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කුකුල් පැටියා වගේ අර අවිද්‍යාව බිත්තර කටුව මින්දේ සලායතන බිත්තර කටුව මින්දගෙන එළියට ආවේ. ඉතින් අන්නේ ඒ කතන්තරේ ඒකත් වටිනා සූත්‍රයක් නිසා අතුරු කතාවල් හුඟක් එන නමුත් අපි කෙටියෙන් කියමු. ඒක ඒ බුද්ධ වචනයේ වශයෙන්ම සඳහන් වෙන්නේ වේරංජ සූත්‍රයේ. වේරංජ කියන බ්‍රාහ්මණයා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අප්‍රසාදයක් ඇති කරගෙන බමුණන්ට නිග්‍රහ කරනවා කියලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නිග්‍රහ වෙන වචන රාශියක් ඒ උච්ඡේදවාදී කිය අපගබ්බෝ ආදී නොයෙකුත් ඒ ඒ කාලේ වහරුන් නරක වචන ගොඩක් බුදුරජාණන් වහන්සේට එදුවා. බුදුරජාණන් වහන්සේ එක එකක් අරගෙන ඒක ධර්මානුකූලව පෙන්වලා ඕ මම එහෙම ඔය කියන එක තමයි. නමුත් මෙන්න මේ අර්ථයෙන් කියලා අන්තිමට බ්‍රාහ්මණයාට ශ්‍රද්ධාව ඇති වෙන බුදුන් සරණ යන තත්වයකට ගෙන ආවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් ප්‍රකාශ කළා බ්‍රාහ්මණට කියනවා දැන් බමුණ මේ පින්නතුන් හොඳට දන්න කතන්දරයක් නේ මේක. ඔය විශේෂයෙන්ම කුකුලන් ගැන එහෙම දන්න අය. ඒ කිකිලියක් සමහර විට බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ රකින්නවා. එහෙම රැකලා ඉවරනහම යම් කිසි කුකුල් පැටියෙක් නියතු උඩින් හරි පාතු උඩින් හරි ඒ බිත්තර කටුව බිඳගෙන එළියට ආවොත් බමුණ ඒ ගුල්කු පැටවට කියන්නේ ජේෂ්ඨ කියලා නේද? ප්‍රධානයා කියලා නේද? ශ්‍රේෂ්ඨයා කියලා නේද? ඔව් එහෙම තමයි කියන්නේ. අන්න ඒ වගේ තමයි මම. මමත් මේ අවිද්‍යාව නැමැති බිත්තර කටුවේ හිරවෙලා ඉන්න ලෝකයේ ආතරේ මම තමයි පළමුවෙන්ම ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ වශයෙන් ඒ බිත්තර කටුව මිඳගෙන ආවේ. ඒකට බිත්තර කටුව මිඳගෙන ආවේ සම්බෝධි අවස්ථාවේ. ඒකට නිවන කියලා කියන්නේ සලායත නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි. මෙලොවම ලබන ප්‍රත්‍යක්ෂයයි. එතකොට සලායතනය තුලනම් ලෝකයේ තිබෙන්නේ සලායතන තුල නම් ඔක්කොම මේ පින්නතුන්ගේ ওই උපකරණ වලින් දික් කරලා ඒ අතට මේ අතට විහිදුවන මේ සම්බන්ධකම් අසුරවල් තිබෙන්නේ ওই දැන් තියෙන උපකරණ හැම එකක්ම හැම අනුදක්ණයක්ම දුරදක්ණයක්ම එක කොනක ඇහක් තිබෙයි. ඔය මේ කාලේ යොදන නොයෙකුත් උපකරණ වල එක කොනක කණක් තිබෙයි. ඒ විදිහට මේ හැම එකක්ම සලායතනට සලායතනීයම සම්බන්ධීකරණ ඒක දිග්ගැසීමක් පමණයි. ඒක තුලයි හිර වෙලා ඉන්නේ. ඒකොට විද්‍යාවේ හිර වෙලා ඉන්නෙත් ඒකයි. ඒකයි අපි කිව්වේ. විතර කටුවේ හිර වෙලා ඉන්න අය හුඟක් ඉන්නවා. මේ සත්‍ය ඇත්ත වශයෙන්ම ලෝකයාට විශේෂයෙන්ම බටහිර ලෝකයාට අපිට දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ධර්මයේ ගැඹුරු දෙයක් හැටියට පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුර නිවන පිළිබඳ මේ කාරණය ඒ වටිනා මුල රාශියක් මේවා තුල හිරවෙලේ ඉන්න කුකුල් පැටව් කීප දෙනෙක් හරි විතර කටුව බින්දගෙන එළියට එන්න උත්සාහ කරා. කොහොමද විතර කටුව බින්දින්නේ? අන්න ඊළඟට ඒකට අදාළව තමයි මේ කෙටියෙන් ගත්තොත් ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියාවි. තවත් විදියකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා. තවත් ගැඹුරින් බලනවා නම් ත්‍රිලක්ෂණයේ වැඩිම අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒකත් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල මේ සලායතන නිතර වීම සඳහා යොදන විදර්ශනාව ප්‍රබලන්දමින් යොදලා තිබෙනවා. අර එතකොට මේ ඇස මේවා නිත්‍ය හැටියට ගැනීම තුලිනුයි. ඒවා පිළිබඳව ඡන්දය ඇති කර ගැනීම තුලිනුයි. ඡන්දය ඇති වෙන්නේ නිත්‍ය වශයෙන් ගැනීමෙන්. දැන් අර කිව්වනේ ඒවා තුල ඡන්දය තිබීම තමයි මේක ඇතුලේ හිර වෙලා තිබීම. ඡන්ද නැති කිරීම, ඡන්දය නැති කිරීම. ඡන්ද කියලා කියන්නේ ආසාව, තණ්හාව. නැති කළ අවස්ථාවේ මේ නික්මීම තිබෙන්නේ. ඒ සඳහා උපකාර වෙන්නේ ත්‍රිලක්ෂණය වැඩිමයි. නিত্য නිමිත්ත ඉවත් කරලා අනිත්‍ය වශයෙන් දකින්න උත්සාහ කරන යෝනිසෝ මනසිකාර වශයෙන්. අන්න ඒක තමයි ඉතින් අර කුකුල් පැටියාගේ තුඩ හැටියට ගන්න තියෙන්නේ. නිරන්තරයෙන් සම්මර්ෂණය කරනවා අනිත්‍ය හැටියට. අනිත්‍ය නම් යමක් මිදෙන සුළු නම් වෙනස් වෙනවා නම් අර පළෝක ධම්මං කියනාගේ බින්දෙනවා නම් මහ කරදරයක් මේක මේක ප්‍රතිසංස්කරණය කර කර තියාගෙන ඉන්නක දුකක් ඊළඟට එහෙමනම් මේක මගේ වශයෙන් පවත්වන්න බැරි නම් කොහොමද මේක ආත්මය කියලා කියන්නේ අනාත්මය නොබුදුරජාණන් වහන්සේ මහ මතු කළ දුන ත්‍රිලක්ෂණය උතෙන් එතන දන්න ඕන ත්‍රිලක්ෂණය වැඩිම තුලින් තමයි ඔන්න එතකොට යම් අවස්ථාවක ඒක උග්‍ර වැඩුවාම අර කියාපු විදර්ශනා ඥාන තුලින් මේ පිටතර ගැටුව මෙතන එළියට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය සත්‍යයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තිබෙන්නේ. නමුත් බොහෝ දෙනා බයයි. ඒකම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මේ දුකම තමයි ලෝකය කියලා කියන්නේ. හරියට පියම්පත් දෙකක් එකකට එකක් වැසෙන්නා වගේ දුක තුලයි ලෝකය තිබෙන්නේ ලෝකය තුලයි දුක තිබෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ සරල සමීකරණයක්. ලෝකය සමානයි දුකට. ඒකයි බුද්ධ වචනේ. අපි ඒක පිළිගන්නේ සූදානම් නැතත්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේත් ඒකයි. සැකවින් ගත්තොත් ජාතිය ජරා ආදී හැම එකක්ම දුක බව ඇත්ත. නමුත් අවසාන වශයෙන් මේ අල්ලගෙන ඉන්න ගොඩවල් පහම දුකක් කියලා කිව්වෙත් ඒකයි. ඒ අල්ලා ගැනීම පංච උපාදානස්කන්ධය වශයෙන් හඳුන්වන අවස්ථාවලුත් තිබෙනවා. මේ සලායතනය, එදිනදා ප්‍රත්‍යක්ෂ මේ ආයතන 6 තුලට එන අරමුණු. හා තිබෙන ඒවාට තිබෙන ඇල්ම ඒවායින් ඒවා ආශ්‍රය නැති කරගන්න මේ ප්‍රපංච ආදී නිසා තමයි ඔන්න ලෝකයක් තිබෙන්නේ. ඉතින් මේ හැම එකක්ම විද්‍යාවෙන් කෙලවරට ගියත් උතනම තමයි තියෙන්නේ. ඉතින් අර සමිද්ධාදී සූත්‍ර වලින් අපට පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. මේ සලායතන බින්දෙන ස්වභාවය. නිරන්තරයෙන් මෙනෙහි කරන කෙනාට ටිකෙන් ටික මේ ගැන ඊළාට ඒ තුලින් එන්නේ විරාගය ඒ ගැන නොඇල්ම. නිබ්බිදා කියලා කියනවා. නිබ්බිදා නොඇල්ම. ඒ තුලින් ඊළාට නික්මෙන අවස්ථාවට උපකාර වෙන එකට විමුක්ඛ මුඛ නමින් හඳුන්වනවා විමුක්ඛය හැටියෙන් දක්වනවා මේ පින්නතුන අහලක් තියෙනවා ඔය භාවනා කරන පින්නතුන් අර නිත්‍ය නිමිත්ත අනිත්‍ය වශයෙන් දැකීමේ අන්තිම කෙලවර තමයි අනිමිත්ත නිමිත්තක් එන්නේ නැහැ හිතට නිමිත්තක් ගන්න බැරි තරමට මේකේ අනිත්‍යතාවය පේනවා බිඳි බිඳි යන ස්වභාවයේ තරම් උග්‍රව හැටියට පේනවනම් එතකොට ඒ වෙලාවේ නිමිත්තක් ගන්න බෑ හිතට අනිමිත්ත එතකොට එහෙම නිමිත්තක් ගන්න නැති එකේ රඳන්න බෑනේ පණිදි කියලා කියන්නේ ප්‍රාර්ථනාවක් පිහිටුවා ගැනීම ප්‍රාර්ථනාවක් පිහිටුවා ගන්න තැනක් නැහැ අපණිහිත ඉතින් අර අනිත්‍යතාව වැඩි වීම තුලින් ත්‍රිලක්ෂණයට සම්බන්ධව කරලා ගත්තොත් අනිත්‍යතාව වැඩිීමේ කෙලවර තමයි අනිමිත්ත විමුක්ඛය. දුක්ඛ සංඥා වැඩිම තුලින් අවසානයේන්නේ අපනිහිත ප්‍රනිදියක් නෑ ආසාවක් නෑ එපාකමක් කියන්නේ ආසාවක් නෑ. ඊළඟට අනාත්ම සංඥාව ප්‍රඥාවන්තයින් මේක අනාත්ම හැටියට තේරුම් ගත්තොත් මෙතන මමයි මාගේ කියලා ගන්න දෙයක් නෑ කියලා. අන්න ඒක වැඩිීමේ අවසාන අවස්ථාව ශුන්්‍යත ශූන්‍ය වශයෙන් වැටෙනවා. මමයි මාගේ කියලා ගන්න දෙයක් නෑ. එතකොට ඔන්න ඔය ත්‍රිලක්ෂණය වැඩිීමේ නොයි මේ සලායතන ලෝකයෙන් ඈතර වීම තිබෙන්නේ. නමුත් මෙන්න මේ ලෝක නිරෝධය. දැන් මේ ලෝක නිරෝධය කියන කතාව තවත් ආකාරයකින් බුදුරජාන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ ධර්මය දේශකෙක් ශාස්තුන් වහන්සේ කෙනෙක් හැටියට ගුරුවරයෙක් හැටියට ඉදිරිපත් කරපු ආකාරය මහා ආශ්චර්යවත්. මේ කාලේ ගුරුවරුන්ටත් හුඟක් දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා. උන්වහන්සේ සමහර ධර්ම කාරණා ගැඹුරු ධර්ම කාරණා ඉදිරිපත් කරපු ආකාරය. එක අවස්ථාවක උන්වහන්සේ මහා මේ සංඝයා වහන්සේලා මැද ඉඳගෙන දේශනාවක් කියනවා. කාගවත් ප්‍රශ්නයකට පිළිතුරු හැටියට නෙමෙයි. මහණෙනි මම කියනවා ගමන් කරලා ලෝකයේ කෙලවරකට පැමිණෙන්න බැහැ කියලා. ඒ වගේම මම කියනවා ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කරන්නත් බැරියයි කියලා. පරස්පර විරෝධී කියමන. එකක් මතක තියාගන්න. එතකොට ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මම කියනවා ලෝකයේ ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරකට පැමිණිය නොහැකි කියලා. ඊළඟට කියනවා නමුත් ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කිරීමකුත් නැත කියලා. ඕක කියලා බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරන්න කියන නැගිටලා විහාරයට වැඩම කළා. ඉතින් කොහොමද වැඩේ? අර සංඝයා වහන්සේලාට ඉතින් කර කියා ගන්න දෙයක් නැතුව ඊළඟට වටපිට බලනකොට ඔන්න ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේත් නිරන්තරයෙන් වර්ණනා කරලා තියෙනවා. අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාත් බොහොම කරු කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නිතර ඇසුරු කරන නිසා අපි ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන්වත් අහගන්න ඕන කියලා ආයි බුදුරජාණන් වහන්සේට කරදර නොකර ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට වැඩලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ පාඨයේ අදහස මොකද්ද කියලා ඇහුවා. මොනිත ආනන්ද ස්වාමීන් වහන්සේත් ඇයි මේ අවස්ථාවේනේ අහන්න තිබුණේ මේ මං වගේ කෙනෙක් ළඟට ඕක මොකට දෙන්නේ කියලා ටිකක් අදිමදි කරලා නමුත් ඔන්න උත්තරය දුන්නා. ඇවැත්නි ලෝකය යමකින් ලෝකය පිළිබඳව සංඥාවක් හැඳිනීමක් ඇති වෙයිද යමකින් ලෝකය පිළිබඳව මානයක් මැනීමක් වෙයිද ඒකයි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය කියලා කියන්නේ. යමකින් ලෝකෙ පිළිබඳ සංඥාවක් ඇති කරගනීද යමකින් ලෝකේ මනීද ඒකටයි මේ ආර්ය ව්‍යවහාරයට අනුව අනාර සුවිශේෂ නිර්වචනය සුවිශේෂ හැඳින්වීමට ශාසනික හැඳින්වීමට අනුව ලෝකය කියලා කියන්නේ ඒකට ඊළඟට ඒකට ගොමකින්ද ලෝකය මනී ඇසින් කනෙන් නැහැයෙන් දිවෙන් කයෙන් මනී ඔයින් අර මනින එකක් නෑ ඉතින් අන්නේ මනිනේ ඒවා ඕකයි ඉතින් යන්නේ විවරණේ දුන්නා ඒ විවරණය ආපස්සේ බුදුරජාණන් වහන්සේත් අනුමත කළා. ඉතින් අන්න ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන්. එතන බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරේ මේ ලෝකය ලෝකයේ නැතර වීම කතාව. එහින් පිටිම සලායතන හා සම්බන්ධ බව. ලෝකයේත් සලායතනයත් පිළිබඳ ඒ සම්බන්ධතාව තව දුරටත් පැහැදිලි වෙනවා. මේ පින්නතුන්ට කලින් අවස්ථාවලත් අපි ප්‍රකාශ කළා තියෙනවා ඒ කොතකුත් සමාහයට කියවලත් ඇති ওই රෝහිතස්ස සූත්‍රය කියන සූත්‍රයේ ඒකත් අතිවිශේෂ සූත්‍රයක් හැටියට බුද්ධ වචනයක් හැටියට කවුරුත් උගතුන් පවා සලකන එකක් මහා පුදුම දේශනාවක් මම ප්‍රකාශ කරනවා මේ ලෝකය ගැන මේ එතෙන් එතෙන් තිත් බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ සංඥාවත් මනසත් සහිත බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව තුලම මම ලෝකයක් ලෝකේ හට ගැන්මත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධයට යන මාර්ගයත් පෙන්වාලන මේ බඹයක් පමණ වූ සංඥාවත් මනසත් ඇති මේ ශාරීරිය තුලම මේ ශරීර කූඩුව තුලම කලෙබරේ කියන වචනේ යොදනවා. අපි නම් මේ කාලේ මృత කලෙබරේ ගැන කියන්නේ. මෙතන ඒ ටික අහක් කර හැටි මృత කලෙබරයක්ම තමයි. නිකම් මලගඳක්. නමුත් සංඥාවත් මනසත් සහිත. එතන විශේෂයි. සංඥාවත් මනසත් සහිත මේ ජීවමාන සය තුලම තමයි ලෝකයක් තියෙන්නේ. ලෝකයේ හටගැන්ම තියෙන්නේ. ලෝක නිරෝධය තියෙන්නේ එතනයි. වෙන ලෝකයක නෙවෙයි, වෙන තැනක නෙවෙයි. එකට එකට මාර්ගය තියෙන්නේ මෙතනයි. ඒ දේශනාව තමයි ඇත්ත වශයෙන් මේ යුගයට ඊ타ත්ම ඔය අර කියාපෝ විද්‍යාවේ ගිහිලා හිර වෙච්ච කට්ටියට හොඳම මේ බුද්ධ වචනය තේරුම් ගැනීමට ඇති අවස්ථාව. මොකද මේ පින්නතුන් කොතිකුත් අහලත් ඇති දැන් ඇතැම් අය මේ විද්‍යා පැත්තෙන් එහෙම ඉගෙන කියා ගන්න අය බටහිර ලෝකයේ වටිනා මූල රාශියක් දැන් ගිහිලා හිර වෙලා ඉන්නේ භෞතික විද්‍යාව ඔස්සේ ගිහිල්ලා අර ක්වොන්ටම් භෞතිකය කියලා කියන ඔය නවීන විද්‍යා. නමුත් ඒ හැම එකටම ඒගොල්ලෝ ගිහිල්ලා තේරුම් ගන්නවා අන්තිමට මේ දෘෂ්ටි කෝණයකින් තොරව ලෝකයක් නැහැ කියලා. අන්න එතෙන්ටයි එතකොට මේ ධර්මයේ ඉන්නේ. දෘෂ්ටි කෝණයකින් තොරව ලෝකයක් නැහැ කියන ඒක පිළිගන්න උන් සූදානම් නැහැ. ඒක නිසා උන් තව තවත් සොයනවා. නමුත් උන්ගේ ඒ පරිේශන පරමාණුව කියන එක සොයන්න යන මේ ඒක තත් සත්වයේ සොයන්න යන ඒ සෙවිල්ල නිෂ්ඵල වෙනවා. මොකද මේ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේට කලින් මේක කියලා තියෙනවා. යම්කිසි දෘෂ්ටි කෝණයක් ඇතුවයි ලෝකයක් ඇති වෙන්නේ. ඉතින් ඒ අස්මි කියලා අස්මි කියලා මේ මානිය ගත්ත. අස්මි මානිය කියලා කියන්නේ ඒකයි. වෙමි කියලා මානිය ගත්තු තැනයි. සත්වයක් පිළිබඳ ඒ සංකල්පයක් ඇති තැනයි. සත්වයාට සත්වයාට අදාළ සලායතනෙන් තමයි ලෝකයක් ඇති වෙන්නේ. දැන් අපි අපිට වෙලා තියෙන්නේ අපි මිනිස්සෙන් වුණාට පස්සේ අපි අනිත් ලෝකය ගැන තැකීමක් නැහැ. තිරිසන් ලෝකය ගැන තැකීමක් නැහැ. ඒ අය සමහර විට අපේ ජීවිතයට උපකාර කරගන්න අය හැටියට සතුන් ගැන හිතනවා. නමුත් එක එක සතාට අදාළ ලෝකයක් තිබෙනවා. කූඹියාගේ ලෝකය අපිට තේරුම් ගන්න බෑ. අනිත් මේ සත්තුන්ගේ ලෝකයක් තේරුම් ගන්න බෑ. ඒක කාට අදාළ. අප වුණත් ඒ ගිහිල්ලා ඒවයි උපන්නට පස්සේ අපි ඉන්නේ අමුතුම ලෝකයක. ඔය කියාපු විද්‍යාව ගැන මහා පරිශන කරන අය හෝ මයම් කිසි අකුසල කර්මයකින් ගිහිල්ලා අපි හිතමු බල්ලෙක් කුකුලෙක් මොකෙක් හරි සතෙක් උණයි කියලා. එතකොට ක්වොන්ටම් භෞතිකය නෙමෙයි තියෙන්නේ. එතකොට ඉතින් කුණු කන්දල් කතා ඉන්න වෙනවා. මේ සලායතනෙ තුලයි ලෝකය තියෙන්නේ. ඇසට එන රූප, කනට එන සද්ද, ඒවාට දක්වන ප්‍රතිචාරය අනුව අපිට හිතා ගන්න පුළුවන්. අපි කන කෑම නෙවෙයි අනිත් ඌරන් ආදීන අය කන්නේ. ඉතින් ඒ වගේ ඒ සතුන්ට අපිට පෙනෙන අපිට අපිට දැනෙන ගඳ ඒ අයට සුවඳක්. ඌරට සුවඳක්. අපිට ගඳේ කියන එක. ඉතින් අන්න එහෙම හිතා ගන්න තියෙන්නේ. නමුත් අපි ලෝකයා තුල තියෙනවා ඒකට අපි කියමු මානවාభిමානය කියලා. මානවාభిමානය කියලා එක්තරා මානියක් ඇති කර ගන්නවා. ලෝකය තමන්ට අයිති කර ගන්නවා. මේක තමයි ලෝකය. මේක කෙලවර අපි සොයාගෙන යන්න ඕනේ. ඉතින් මේකට කෝටි ගණන් වියදම් කරගෙන නොයෙකුත් වාහන යොදාගෙන යනවා. ඒත් විතර කටුව ඇතුලේමයි. ඔය ඔක්කොම යන තා ඔය අභ්‍යවකාශ තරණය කළා කියලා හිතන එක භවතරණයක් නෙවෙයි ඒක. ඒ ගිහිල්ලා බිත්තර කටුවේ ආය කොන කොන හැවිලා ආයි වැටෙනවා. සක්වල කෙළවරට ගියා. එතකොට මෙන්න මේ අවිද්‍යාව අවිද්‍යා බිත්තර කටුව කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් අන්න අර සලායතනියමයි. එතකොට මේ සලායතනය තුලයි මේ ඔක්කොම ප්‍රශ්න තිබෙන්නේ. ඒක තුල වෙහෙසටපත් වෙනවා කියලා ඒකයි. සලායතන අල්ලා ගැනීම තුලින්. සලායතන ලොකුවට ගැනීම තුලින්. නමුත් අන්න බුද්ධ වචනේ අනුව අපි තේරුම් ගත්තනම් මෙතන නිත්‍ය සංඥාවක් පවතින හැටියක් නැහැ. ඇසත් අනිත්‍ය නම් නිරන්තරයෙන්ම බිඳි බිඳි යනවා නම් ඒ විදිහේ සූත්‍රات අපි කලින් අවස්ථාවල පෙන්නලා තියෙන බුද්ධ වචනය හැටියට භාවනාමය වශයෙන් මේවා චල කියන වචනේ යොදනවා. චලංචේව බයංච විපරිණාමි ධම්මෝ. මේවා නිතරම සැලි සැලී තියෙන්නේ වෙන වෙනස් වෙවි අන්‍යතාභාවයකටපත් වෙමින් තිබෙන දේවල්. ඒවා නොපෙනෙනව පමණයි. අපි ගත්තු මේ භ්‍රාන්තිය උඩ, වැරදි හැඟීම උඩ, ආත්ම සංඥාව උඩ, සත්කාය දෘෂ්ටිය උඩ, සත්කාය කියලා කියන්නේ මේ සමූහයම තියෙනවා කියලා ගන්නවා. ඉතින් ඒක නිසා අපිට අර කාරණා ගැන අන්ධයි. ඒ අන්ධභාවය තුල ඉතින් හිතනවා මේක තමයි කෙලවර කියලා. නමුත් අන්න bitter කටුව බින්ද අවස්ථාවටයි තීරෙන්නේ. bitter කටුව බින්ද කියලා කියන්නේ දැන් අරව ඔක්කොම වෙහසක් නම් දුකක් නම් විමුක්තිය ආයතන කියන්නේ. 아무තු ලෝකයක් නෙවෙයි. වෙන ගිහිල්ලා ඉතින් ඒකයි අපි කිව්වේ දැන් මේ කෙනෙක් මැරුණාම ඒකට මේ පින්නතුන් යොදන වචනේ අවමඟුලනේ. ඇයි බුද්ධ පරිණිර්වාණය මඟුලක් උනේ? දැන් අපි කිව්වනේ කලින් මේ පින්නතුනුත් යොදනවා තේ මඟුල් දවස කියලා. දැන් සම්බෝධිය මව් කුසෙන් එළියට එම තමයි උත්පත්තිය. සම්බෝධිය කියලා කියන්නේ අන්න අවිද්‍යාව බිත්තර කටුවෙන් එළියට ඇවිල්ලා ඒක ප්‍රත්‍යක්ෂයක් හැට. දිඨේව ධම්මේ, දිටු දැමිය එහෙම ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ආයි සැකයක් නැහැ. ඊළඟට එතනින්ද තියෙන කතාව ඊටාත්ම ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පින්න ලෝකේට හිතෝ ලෝකේන අනුපලිත්තෝ. ලෝකේ ඉන්නේ. ඒකේ ඒ ප්‍රත්‍යක්ෂය තිබෙනවා. ඒක තමයි අන්තිම පරිණිරවාණ අවස්ථාවේ ඒකමතු වෙලා. එතකොට ජීවිතය මේ ශරීරය ජීවත් වෙන අවස්ථාවේදීම අමෘතත්වය පරිභෝග කළා නම් රහතන් වහන්සේලා ඒ අරහත් ඵල සමාපත්තිය අවස්ථාව ඉන්නවා කියලා කියන්නේ මේ ලෝකේන දුක්ඛම් කටළු වලින් මොහතකට හෝ ඒ අවස්ථාවේ බේරිලා ඒවයින් මේ සලායතන සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි. ඒ සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය භුක්ති විඳින අවස්ථාව ඒක දක්වන්නයි මේ නිවන දිවයිනක් ලෙනක් සරණක් පරායනක්කාදී වචන වලින් විග්‍රහ කරලා තියෙන්නේ. 아무තු ලෝකයක තියෙන එකක් නෙමෙයි මෙතන. ඒකොට ඒ ප්‍රත්‍යක්ෂ විඳපු අවස්ථාවල් බුදුරජාණන් වහන්සේලා අනිකුත් ශානවාදී අර ඒ ඒ ඵල සමාපත්තිය අවස්ථාවේ ලෝකයෙන් වෙන් වෙලා. ඒකොට ඒ අර ඔක්කොම පංච උපාදානස්කන්ධය අත්හැරපු විමුක්ති අවස්ථාවයි. ඒක කියන්නේ ප්‍රඥාව තුලින්. ඒකොට මේ ඒක ප්‍රඥාවට අදාළ මූලික කාරණේ හැම සත්වයා තුළම තිබෙනවා මානසිකාරය. ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරය හැටියට යෙදීම තුලින් තමයි එතකොට මේ මේ විමුක්තිය කරා යන්න පුළුවන් වන්නේ. ඉතින් අපි බොහෝ අවස්ථාවල් වල දැන් කීප අවස්ථාවක එක කියන්න සිද්ධ වුණා ඒ ගන්න මාතෘකාව අනුව මේ පින්නතුන්ට ඔය විඥානයත් නාම රූපයත් අතර කතාව. දැන් මේ හැම දිනෙකම හිර වෙලා තියෙන විඥාන මායාව තුලයි. ඒකට මායාවක් කියලා කියන්නේ මොකද? නාමයක් රූපයක් මැදින් තිබෙන්නේ විඥානයයි. දැන් නාම රූප කියන වචනය ගැන අපි බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කළා තිබෙනවා. නාමය කියන්නේ නැමීමක් නෙවෙයි. ඔය ධර්මයේ දක්වන හැටියට බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ගත්තොත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනාව වේදනාව අනු යන සංඥාව ඒ අනු ඇති කරගන්න චේතනාව චේතනාවට අරමුණු වන ස්පර්ශය ඒකට අවසාන වශයෙන් එතන මානසිකාරය මෙනෙහි කිරීම යනවා. එතකොට ওই නාම ධර්ම. දැන් ලෝකයේ යමක් හඳුනාගන්නේ පොදුවට අපේ අදහස් උමාරු කරන්න ඕන නිසා අපි වචන යොදනවා. නමුත් ඒ වචනේ යෙදූ හැම අවස්ථාවකම ඒ අහන කෙනාට තමන් හා සමානම තමන්ට හා සමානම හැඟීමක් එන්නේ නැහනේ. අපි නිදර්ශනයකට කියමු. ඔන්න යම් කිසි කෙනෙක් ගඟක වැටිලා යන්තම් බේරුණා. මේක නිදර්ශනයක් පමණයි. එහෙම කෙනෙකුට අපි ගඟ කියලා කියනකොට හිත ඇතුලේ එන්නේ අන්න අර පරණ ගඟ හා සම්බන්ධයේ මතකයක් එක්ක බයකුත් වෙන්න පුළුවන් සමහරට. අන්න ඒ වගේ ඒ වචනයක් තුල සම්පූර්ණ අදහස අපට කෙනෙකුට දෙන්න බෑ. එතකොට ඒ දෙන හඳුනගත්තේ මොනවයින්ද? අන්න අර වේදනා, සංඥා, චේතනා, පස්ස මානසිකාර. ඊ타මාත්ම සුවිශේෂ පෞද්ගලික හැඳිනීම ඒකයි. පොදු හැඳිනීම සම්මුතියක්. ඒක ඉතින් පළාත්බදව රටවල් අතර ඒ අදහසුව මාරු කර ගැනීමට ඇති කරගන්න එක. දැන් වෙලා තියෙන්නේ ඒ ඇති කරගත්ත සම්මුතිය තුළ ලෝකයා හිර වෙලා පරමාර්ථය අමතක කරනවා. පරමාර්ථය එන්න බුදුරජාණන් මතු කළ දුන්නේ නාම රූප ධර්මයේ තුලින්. මේ විඥාණයත් නාම රූපයත් අතර නිරන්තරයෙන්ම තිබෙනවා සම්බන්ධතාවක් මහ පුදුම සම්බන්ධතාවක් ලෝකයා මුලා කරන. ඒකට නිදර්ශන අපි කොතිකුත් දුන්නා. මතක් කරන එක විතරයි මේ පින්නතුන්ට තිබෙන්නේ. දැන් අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ කතාව අපි නිතර කියලා තියෙනවා. එතකොට බල්ලා හිතන්නේ බල්ලාට ඒක පේනින්නේ අර වතුරේ තියෙන පිළිබිඹු කරන ස්වභාවය. වතුර තියෙන පිළිඹු කරන ස්වභාවය නිසා ඒ දණ්ඩ උඩ යන බල්ලාට පේනවා යම්කිසි බල්ලෙක් ඉන්නවා වගේ. ඌ ඒක වෙන බල්ලෙක් කියලා. ඉතින් ඊළඟට ඒකට යම් ප්‍රතිචාරයක් දක්වනවා. යන්න ඒ වගේ මේ විඥානයේ තිබෙනවා. විඥානයේ මැදින් ඉන්න නිසා නාමයක් රූපයක් අතර. මේ රැවටෙන ස්වභාවයක්. බල්ලා හිතන්නේ පෙනෙන නිසා බලනවා කියලා. නමුත් ඇත්ත වශයෙන් බලන නිසායි පෙනෙන්නේ. ඒකට බලන නිසායි පෙනෙන්නේ කිව්ව අන්න මානසිකාර කතාවට එන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා අන්න බුද්ධ වචනේ තියෙන්නේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා හැම එකකටම මූල ඡන්දයයි. දැන් අර විද්‍යාඥයින් ඉන්න අච්චර හරදර මැද්දේ තව තවත් ඒවා සොයන්නේ මොකද? අර සමහර වෙලාවට අපි අර කලින් අවස්ථාවකත් කිව්වේ මේ කාලකන්ණි ක්වන්ටම් පිම්ම කියලා එහෙම කියන්නේ අර ගණනක් හදන්න ගිහිල්ලා බැරි වෙනකොට අන්තිමට පෑන ගහලා දාන ඕනි සමහර අන්නේ වගේ ඒ අයට දැන් කර කියාගෙන යන දෙයක් නැතුව බුද්ධ වචන ගැන දැනීමක් නැතිව මේක කරලා කරන්න කවදාවත් කරලා ඉවර කරන්න බැරි දෙයක් බුද්ධ වචන බුදුරජාණන්ස් පෙන්ලා තියෙනවා දෘෂ්ටි කෝණයකින් තොරව ලෝකයක් නැහැ කියලා. දෘෂ්ටි කෝණයකින් තොර ලෝකයක් සොයන්න මෙයා පෙළඹෙන්නේ. එතකොට රූප ධර්මයේ ආකාරයෙන්ම යථා වශයෙන් හඳුන ගන්නත් බෑ. ඉතින් නාම රූප කියන වචනේ තුල තිබෙන්නේ එකයි. නාමය කියන්නේ රූපය කියලා කියන්නේ එතන නාමට රූපයක්. නාමය කියලා කියන්නේ නාම ස්වરૂපයක්. අද දැන් කිව්වනේ අර නියම සම්මුතිය නෙවෙයි ඒක. තම තමන්ට පෞද්ගලික වූ නාම නමක් වගේ දෙයක් නාම ස්වરૂපයක්. ඒක තමයි වේදනා සංඥා ආදී වශයෙන් දැක්වේ. එතකොට නාම මාත්‍ර රූපයක් කියලා කිව්වේ මොකද්ද? අන්න අර බුදුරජාන් වහන්සේ රූපය ගැන කියනකොට නිතරම මතක් කරන්නේ මහා භූත ධර්ම හතරක් තිබෙනවා එකිනෙක සම්බන්ධ වෙලා යන පඨවි ආපෝ තේජෝ වායෝ නම් ඒවා මිශ්‍ර වෙලා ඒවායේ අධික භාවය අනුව අවස්ථානුකූලව ඒවායි තද ගතිය උණුසුම් ගතිය ආදී වශයෙන් ඒත් නාම ධර්ම තුලින්ම ඒවා හඳුනගන්න. ඒකට නාම ධර්ම තුලින් හඳුනා ගන්න මහා භූත ධර්මයන් පිළිබඳව ඇති කරගන්න රූප සංඥාව. ඊයින් පිට යන්න දෙයක් නැහැ. තනිකර රූපය හඳුනගන්න බෑ. එතකොට අන්න ආයිත් එන්නේ විඥාණයට අරමුණ නාම රූපයමයි. ඒ මිසක් රූපය තනිව තනිකර හඳුනගන්න බෑ. ඕක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ ටික තමයි අපි අර නාසිසස් කතාව මේකටත් අපි මේ කලින් අවස්ථාවල කිව්වේ. ඒ නාසිසස් තරුණයා තමන්ගේ මුහුණ දකිනකොට වෙදමගණක් කියලා හිතනා වගේ තමයි සාමාන්‍ය ලෝකයා අවට ලෝකය දැකලා ආත්ම සංඥාව ඇති කරගන්නේ. බුදුරජාන් වහන්සේ දක්වන මේ ලෝකයා තුල තියෙන ආත්ම සංඥාව තනිකර මුලාවක්. මමය මාගේ කියලා ගන්න හැම එක මුලාවක් කියලා. මේ හක්කාය දිට්ඨිය. නමුත් අන්න ඒක ඒක එතනම තමයි අවිද්‍යාව තියෙන්නේ. ඒක ඒ ඒක නිසා නිත්‍ය සංඥාව ඇති කරගන්නවා. ඒක ඒක අල්ලගෙන ඉඳීම නිසා. එතෙන්ටත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන ප්‍රකාශ කරන අවස්ථාවේ පුදුම උපමාවක් දෙනවා. මේ පින්නතුන්ට හිතාගන්න. මේ වෙතුන්ට පමණක් නෙවෙයි මේ අනිත් සතෙකුට උනත් හිතාගන්න පුළුවන් උපමාවක්. බුදුරජාණන් වහන්සේ දෙනවා උපමාවක්. යම්සේ කණුවක දම් වැලකින් බැඳපු බල්ලෙක්. ඒ කණුව වටා ඇවිදින අතරේ එයා ඉඳගන්නේ කණුව ළඟමයි. හිටගන්නේත් කණුව ළඟමයි. ඇවිදින්නේත් කණුව ආශ්‍රය කරගෙනමයි, ළඟින්නේත් කණුව ළඟමයි. මොකද කණුවෙන් එහාට යන්න බෑ. අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය කියලා. අල්ලගත්තු කෙනාට සත්කාය දෘෂ්ටි අල්ලගත්තු කෙනාට මේ පංච උපාදානස්කන්ධය අරගෙන මේ මේ ගොඩවල් පහ යන යන තැන උස්සගෙන යන්නේ. අත් වශයෙන් ගොඩවල් පහ කියලා කිව්වට අන්න අර මානසිකාරයෙන් මතුවෙනකොට පේනවා මේක මේ හිතෙන්ම හදාගත්තු බරක් බව. ඒ මොහොතට පන්න පැන නගින්නේ නාම රූප ධර්ම පමණයි. නමුත් අර නොබැලුවත් තියෙනවා කියලා අර බල්ලා හිතනවා වගේ. වතුරේ එක නොබැලුවත් ඒක තියෙනවා කියලා හිතනවා වගේ සත්කාය දෘෂ්ටියෙන් බැඳුණු ලෝකයට හිතා ගන්න බෑ. ඔහොම කිව්වොත් කියාවි අයි අර අපි අපි නොබැලුවට ඕක තියන්නේ නැති වෙලා යනවද? ඒක නැති වෙලා යනවද? නමුත් ඔහු දුටුවේ මොකද්ද? ඔහු දුටුවේ මොකද්ද? දුටුව පමණයි දුටුවේ. අපි හිතන්නේ අපි යමක් දැක්කා කියලා, දෙයක් දැක්කා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙයක් නෙවෙයි දැක්කේ. දැක්කේ දුටුව. එතකොට ඇසුනේ මොකද්ද? සින්දුව නෙමෙයි. ඇසුන. අනිත් ඒවත් එහෙමයි. ඊළඟට අනිත් ඉන්ද්‍රියන් ගැන තියෙන්නේ මොකද්ද? දැනුණ. ඊළාට හිතුවේ මොකද්ද? හිතවිලි ගැන. ඒකත් සිතුන. එච්චරයි තියෙන්නේ. ඉතින් එතකොට බුද්ධ වචනය අනුව ඇත්ත වශයෙන් තියෙන්නේ දුටුවයි, ඇසුණයි, දැනුණයි, සිතුණයි. ඉන් එහාට යන එක ප්‍රපංචයක්. මොකයි මේ ධර්මයේ ගැඹුරුම එක? ඉතින් ඒක අර අපි වචන වශයෙන් කිව්වට අන්න ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා අර මානසිකාර්ය යොදලා. එතකොට මේ ආරම නාම ධර්ම තුලින්ම බුදුරජාණන් වහන්සේ හෙළි කළා දෙනවා. යම් අවස්ථාවක තමන්ගේ විමුක්තියට උපකාර වන දේවල්. විතර කටුව තුල ඉඳගෙනම නියතුඩ යොදලා ඒ විතර කටුව බිඳගන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව යෝනිසෝ මානසිකාර්යයද. මානසිකාර්ය කියන එක නාම රූපේ ධර්මයන්ට අයිති එකක්. ඒ මානසිකාර්ය අයෝනිසෝ වෙන්නත් පුළුවන් යෝනිසෝ වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකයා තුල තියෙන අයෝනිසෝ අයෝනිසෝ කියලා කියන්නේ අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අසුබ දේ සුබ හැටියට සලකනවා. අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. ඒ වගේ වැරදි විදියට ඒ ගන්න ඒ ගැන්ම. එතකොට ඒ වෙනුවට අන්න බුද්ධ වචනට අනුව අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකීම. ඒක දකින්න තව තවත් සියුම් වෙලා සියුම් මන්දමින් අර ග්‍රහණය වෙනුවට පරාමර්ශණය කියලා කියන අල්ලා ගැනීම වෙනුවට දැඩිව ගැනීම වෙනුවට බුදුරජාන් වහන්සේ දක්වනවා සම්මර්ෂණය කියලා දෙයක්. ඉතින් ඒක තමයි ඔය මේ පින්නතුන්ට ඔය අහලා තියෙන කොටිකුත් උපමා කවුරුත් වගේ අහලා තියෙන උපමාවනේ සංස්කාරස්කන්ධය උපමා කරලා තියෙන්නේ. කෙහෙල් කඳකට. කෙහෙල් කඳකට. දැන් කෙහෙල් කඳ කෙහෙල් කඳේ හරයක් තිබෙනවා කියලා හිතාගෙන අල්මරියක් ආදියක් කපුටුවක් හදාගන්න කියලා කපලා උඩිනුත් යටිනුත් කපලා කරගහගෙන යන මිනිහා ඒක බදාගෙන යනවා. නමුත් එතෙන්දීම ඒක කපලා ඉවරලා කල්පනාකාරීව මේක ඇත්ත වශයෙන්ම හරයක් තිබෙනවද කියලා දැනගන්න ඉස්සෙල්ලා එක පොත්තක් ගලවනවා. ගලවලා ඉන්නකොට හැමින් අත ගාලා බලනකොට මෙන්න තව පොත්තක්. ඒකත් ගැලෙව්වා. තව පොත්තක්. තව පොත්තක්. ඒක දැනගන්න නම් අන්න හැමින් අත ගන්න ඕන. සම්මර්ෂණය කියලා කියන්නේ මේ විදිහ දෙයක්. හිතෙන් අත ගෑමක්. හිතෙන් අත ගෑමක්. සම්මර්ෂණය. ඒකට කියනවා සල්ලක්ෂණ කියලා විදර්ශන භාවනා කරන අය දහලා තියෙනවා. සල්ලක්ෂණ කියලා කියනවා සැලකීම. එහෙම නැත්නම් නුවණින් සලකා බැලීම. විදර්ශනා යෝගීන් එතකොට මේවා ග්‍රහණය කරන්නේ බුද්ධ බුදුරජාන් වහන්සේ දීපු මේ උපදේශ අනුව කල්පනාකාරීව අර නිත්‍ය සංඥාදියට ඉඩ නොදී මේක හිමිහිට මෙනෙහි කරනවා. මෙනෙහි කිරීම කියන ওই වචනයයි වැඩියත් ඒ දෙන්න එකට. ඒ මෙනෙහි කිරීම කිව්වේ අර වැරදි විදියට නෙවෙයි. අපි පහසුවට මෙනෙහි කිරීම කියලා කිව්වට එතන තේරුම් ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. එතකොට අර ඒකයි විදර්ශනා යෝගිය මෙනෙහි කිරීම එන්න එන්නම සියුම් මන්දමින් ශීඝ්‍ර කිරීම තුලින් තේරුම් ගන්නවා. මෙතන තියෙන සංස්කාර ගොඩක් සකස් කිරීම ගොඩක් එකක් ඇතුලේ එකක් වගේ තියෙන්නේ මේ. නමුත් මෙතන හරයක් නැහැ. අරටුවක් නැහැ. අන්න ඒ අවබෝධය තියුණු වුණු අවස්ථාවේ નિરાයාසයෙන් මෙතන තමයි යථාභූත ඥානය කියලා කියන්නේ. ඇත්ත ඇති හැටි දැන ගැලින්න. එතකොට අර ඇත්ත ඇති හැටි දැනගන්න මේ කට්ටිය මුලාව තුලයි රැඳිලා ඉන්නේ. මුලාව තුලයි අයෝනිසෝ මානසිකාරයෙන් යථාභූත වශයෙන් මේ தත්ත්වය දැනගන්න බෑ කිසිසේත්. ඒ වෙනුවට අන්න බුදුරජාණන්ස් පෙන්눔 කරනවා අර අභිදර්ශනාමයේ ප්‍රඥාව මතු කරගෙන යම් කෙනෙක් හරියාකාර මෙනෙහි කරනවා නම් ඒ අවස්ථාවේ අන්න ක්‍රමක්‍රමයෙන් පේනවා මේ පංච උපාදානස්කන්ධය. ඉතින් ඒක සඳහා පළවෙනි පියවර තමයි. අර සෝවාන් වුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨි බිඳුනායි කියන්නේ ඕකයි. අන්න අර බැඳලා හිටියේ කණුව. තවත් ඒක ඈතට යනවා අස්මිමාන කියලා කියනකොට නමුත් අර ප්‍රධාන වශයෙන්ම ඒ අර ගැන්ම වැරදි ගැන්ම මේක මේ මේ රූප ආදිය අතීතයේ දැක්ක රූපත් වර්තමානයේ දකින රූපත් අනාගතයේ රූපත් මේ ඔක්කොම මම මාගේ මමය මාගේ කියලා මමය මාගේ කියලා ගැන්ම තුලින් අන්න අර උපාදානස්කන්ධ කියලා කියන මේ ගොඩවල් එකතු වෙනවා. ඉතින් මේක කර ගහගෙන යනවා. නමුත් අන්න විදර්ශනාවේදී කරනකොට තේරෙනවා මේවා මෙනෙහි කරන මතුවෙන මතුවෙන වාරයක් පාසා පමණයි මේක තියෙන්නේ. ඒ මතුවෙන මතුවෙන වාරයක් පාසා අතීතය ගැන මෙනෙහි කරනකොට අපි දන්නේම නැතුව අතීතයේ ජීවත් වෙනවා. නමුත් මේක අතීතයයි කියලා එවිලම අඳුනගත්තොත් ඒක එතනින් ඉවරයි. අනාගතය ගැන මෙනෙහි කරන අවස්ථාවල අපි ඒක ගැන තව නොයෙකුත් සැලසුම් හදාදා යනවා. නමුත් මොහොතකට හරි අපිට තේරෙනවා මේක අනාගතේ පමණයි කියලා ඒක වර්තමානය කරගන්නේ. ඊළඟට වර්තමානය ගැන බලනකොට ඒකත් මේ වර්තමානය කියලා කියන්නේ අපේ අල්ලා ගැනීම අනුවයි. අල්ලා ගැනීමට සාපේක්ෂක අනුවයි. ඒකයි අපි දැන් කියන්නේ දැන් කියන එක විග්‍රහ කරන්න බැරි වචනයක්. දැන් කියන එක සාපේක්ෂ ඒ අවස්ථානුකූලවයි ගන්න තේරුම් ගන්න වෙන්නේ. මොකටද දැන් කියලා කියන්නේ? අන්න ඒ දැන් කියන එක පවාර විදර්ශකයා අන්තිමට ඒක ඊ타මත්ම සූක්ෂමාන්දමින් සියුම් මන්දමින් මේ සම්මර්ෂණය කළ යුතුම තුලින් තේරුම් ගන්නවා මෙතන අන්තිමට තියෙන්නේ අන්න බුද්ධ වචනයට එනවා ඡන්දය ඡන්දය තමයි මේ අපි මේ දෙයක් හැටියට ගන්න එකේ මුල ඊළඟට මේක හට ගැනීම ඇති වෙන්නේ මෙනෙහි කිරීම තුලින් ඊළඟට මේක මතුවෙන තැන තමයි ස්පර්ශය මේ ස්පර්ශ ආයතන කියලා කියන්නේත් ඒකයි එතකොට මෙන්න මේ මුළු ලෝකයක් හැදිලා තියෙන්නේ ඔය කියාපු ඇස කන නාසය දිවකය මන සහ ඒවට අදාළ අරමුණු ආශ්‍රයෙන් ඊළඟට ඒ අරමුණු වල ඒ තැන්වල නවතින්නේ නැතිව ප්‍රපංච වශයෙන් තව තවත් දිගට යන්න යන්නම යන්නේ මූලාව ඔස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මේවා යථා තත්ත්වය එතන එතනම එතන එතනම නැති වෙන ආකාරය දැක්කහම යම් අවස්ථාවක අර මේවා ගැන කලකිරීම ඇති වෙනවා ඒ කලකිරීම තුලින් තමයි විදර්ශනා වශයෙන් අන්තිමට මේවා සංස්කාර වශයෙන් තේරුම් අරගෙන අර ආත්ම දෘෂ්ටි ඉවත් කළා ඊළාට ඔය අස්මිමානිය කියලා කියන එකේ අවසාන තුරුම්පුව වගේ තියෙන්නේ වෙමි කියලා සාමාන්‍ය යෝකයා තුල තිබෙනවා වෙමි කියන ඒ හැම කෙනෙක් තුලම වෙමි කියන ඒ මානයක් තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා දෙනවා. අර ඒ යම්කිසි කේන්ද්‍රස්ථානයක් ආශ්‍රය කරගෙන ආශ්‍රය කරගෙනයි මේ මැනීම් තිබෙන්නේ. ඒ කේන්ද්‍රස්ථානය පවා උගුල ගන්න ආකාරය ඒ තණ්හාව අවිද්‍යාව නැති කරන අවස්ථාව තමයි අන්තිමට ඒ විමුක්තිය කියලා කියන්නේ. ලෝකයා බලාපොරොත්තු වෙන විමුක්තිය නෝ. කවුරුත් විමුක්තිය ගැන කතා කරන්නේ. එතකොට ලෝකයේ ඇතුලේ ඉඳගෙන ලබන නොයිකුත් විමුක්ති තිබෙනවා. සාමාන්‍යයෙන් ඔය සමාජයේ සම්මත විමුක්ති පමණක් නෙවෙයි බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට විමුක්තිය කියලා හිතාගෙන හිටපු ඒ ධානලාභී මහා ආලාර කාලාමුද්ද කරාම පුත්තාසී ඒ ශ්‍රේෂ්ඨ ධානලාභීන් පවා විමුක්තිය කියලා හිතාගත්තට අන්තිමට ඒ අයගෙත් ඒ අය ඉන්නෙත් මුලාවක් තුල බව බුදුරජාන් වහන්සේට තේරුම් ගිහිල්ලා තමයි ඒ අය සාතුරු තත්වයේ වෙනුවට අන්තිමට ඒ අයටත් ඒක තේරුණ නිසා තමයි යම් අවස්ථාවක අර බුදුරජාන් වහන්සේ එයා තෑරලා ගියා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දැනගත්තා ඒ අයට මේ ධර්මය හරියාකාරී ඉදිරිපත් කරොත් අර විදියට ඒ මුලාවත් ඉවත් කරලා රහත් වෙන්න පුළුවන් බව. කොට ඒ ධානලාභීන් පවා අවසාන වශයෙන් අර ආත්ම දෘෂ්ටිය තුල හිර වෙලා හිටියා. තනිකර සමතේන් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙන්නේ එකයි. සමතේන් පමණක් මේ විමුක්තිය සොයාගෙන ගිහිච්ච අය ඒතාවකාලික වශයෙන් ධානාදී සුවය ලබාගෙන හිටියත් ඔවුන් කර්ම වේග අනුව බ්‍රහ්ම ලෝකවල ගිහිලා කල්ප ගණන් හිටියත් ආපහු කරකැවිලා එන සංසාරයට. අන්න බුදුරජාණන් වහන්සේ පමණයි පෙන්වුවේ අර නියම සංසාර විමුක්තිය. තියෙන්නේ මේක තුලිනුයි. ඒ හැම දෙනෙක්ම ඉන්නේ. ඒ හැම දෙනෙක්ම ඉන්නේ අර සලායතනයන්ගෙන් තියෙන ස්පර්ශය හා සම්බන්ධව ඒකට අහු වෙලයි. ඉතින් සලායතන නිරෝධය කියලා කියන්නේ අවසාන වශයෙන් නිවනමයි. ඉතින් සලායතනය සඳහා එතකොට මේ සඳහා ගත යුතු ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ සමත වශයෙන් සමාධියක් සමාධි ශක්තියක් ඇති කරගෙන ඕන විදර්ශනාවට යන්න. විදර්ශනාව තියුණු වෙන්නේ. විදර්ශනාව කියලා කියන්නේ සියුම් දැකීම. ඒ දැකීම සඳහා සිත ශක්තිමත් වෙන්න ඕන, සමාධිමත් වෙන්න ඕන. සමාධිමත් වූ එකඟ වූ සිතින් තමයි අන්න අර ත්‍රිලක්ෂණයට අනුව බුද්ධ බුදුරජාණන් වහන්සේ දීපු ඒ මූලික උපදේශ අනුව සිත යොදන්න යොදන්න අන්තිමට මේ වායේ අනිත්‍යතාව අනිත්‍යතාව ආරෝපණය කිරීමක් නෙවෙයි ඒවයි තුල තියෙන අනිත්‍යතාව මෙතෙක් නොදැක තිබුණු අනිත්‍යතාව දකින්න ලැබෙනවා ඒ දකින්න ලැබෙනකොට ස්වාභාවිකව මේ කියන්නේ කලකිරෙනවා මේක බින්දෙනකොට. විභංග ඥාන ආදි වශයෙන් දක්වන එක බින්දෙන ස්වභාවය. ඒක 아무තු දෙයක් ලෙඩක් නෙවෙයි ඒක. ලෙඩක් නෙවෙයි ලෙඩ හොඳ වීමේ ලක්ෂණයක්. ඊළඟට ඒක දුටු අවස්ථාවේ කලකිරීම ඇති වෙලා අන්තිමට ඊළඟට ඒ එපා වීම තුලින් අර මෙතෙක් ගත්තු ගැන්ම මම මේ මාගේ කියලා ගත්තු ගැන්ම ඒවා යම් අවස්ථාවක නැති වුණාද අන්නේ අවස්ථාවේ තමයි bitter කටුවෙන් එළියෙන්නේ අර කියාපු අවිද්‍යාව අවිද්‍යා තණ්හා ඒව නැති කළ අවස්ථාවේ සලායතන නිරෝධ කියලා කියන මේ ලෝකයෙන් වෙන්න එතකොට බුදුරජාන් වහන්සේ අර ලෝකය ගැන ප්‍රකාශ කළ කාරණේ එතනම ලෝක නිරෝධය. ලෝක නිරෝධයත් මෙතනමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ ශාරීරිය තුලින්මයි. බුදුරජාන් වහන්සේ ආයි පරිනිර්වාණ අවස්ථාවේ 아무තු ලෝකයකට ගියා නොවේ. අර සම්බෝධි අවස්ථාවේ ලබාගත්තු ප්‍රත්‍යක්ෂය ඒ ජීවමාන කයින් ලබාගත්තු ප්‍රත්‍යක්ෂය ඒක ජීවිතේන්ද්‍රයේ තිබෙන තාක් ලෝකයේ ඉඳීම නිසා අර නොයිකුත් අෂ්ටලෝක ධර්මයට අදාළව කර්මානුරූප නොයෙකුත් දේවල් ශරීරයට අදාළ වේවින්දන ආවා. නමුත් එතෙම අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අන්න අර සලායත නිරෝධ තත්ත්ව වෙනා ඒ අරහත් ඵල සමාධියට හිත යවලා ඒ විමුක්තිය ඒක ලෙනක් සරණක් දිවයිනක් හැටියට දක්වන්නේ එකයි. ඒ ලෝකෝත්තර සැනසුම ලබාගත්ත. ඒකට තමයි නිවන අමෘතයේ භුක්ති විඳිනවා කියලා කියන්නේ. ඒකට රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේ භුක්ති විඳා අමෘතය අවසාන අවස්ථාවේදී. ඒක මතු වෙනවා ඊ ස්වාභාවිකවම මතු වෙනවා ඒ මතු වෙලා අන්තිමට තියෙන්නේ මොකද්ද වෙන්නේ අන්තිමට මේ ශාරීරිය අර ධාතු හතර ධාතු හතරට එකතු වෙනවා. නමුත් උච්ඡේදවාදියක් නොවෙන්නේ මොකද? මෙතන නැති වෙන්න ආත්මයක් නැහැ. නමුත් බොහෝ දෙනාට වෙලා තියෙන්නේ දුකෙන් මිදෙන්නත් ඕන නමුත් භවය තුල ඉන්නත් ඕන. මේ දෙක කරන්න බෑ. මේ දෙක කරන්න බෑ. භව නිරෝධය කියලා කියන්නේ දුක් නිරෝධ දුක්ඛ නිරෝධයමයි. ලෝක නිරෝධය කියලා කියන්නේ දුක් නිරෝධයමයි. දුක්ඛ නිරෝධයමයි. ඒක සමීකරණයක්. ලෝක නිරෝධය කියලා කියන්නේ දුක්ඛ නිරෝධයමයි. අන්න එතකොට ඒ කාරණේ අපි තේරුම් ගත්තා නම් අද වෙන මේසෙක් දවසක මෙන්න මේ අවබෝධය අර කියාපු අර වටිනා මුල රාශියක් අර අතරමං වෙලා ඉන්න. එයාට මේ ධර්මයේ හරි ගැඹුරු හරිය පිටිසම්පාද ආදී තේරුම් කරලා දුන්නොත් අර කිව්වා වගේ තව කුකුල් පැටිය කීප දෙනෙක් හරි ওই බිත්තර ගැටුව මින්දගෙන එළියට එන උත්සාහ කරා. ඉතින් අපි අද මේ වටිනා දවසේ ඔය ගැඹුරු දේශනාවක් ඉදිරිපත් කළා. මේක තුල සද්ධාවක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන් මේ සමහරුන්ට උගතුන්ට ශ්‍රද්ධාව නැහැ. ඒක නිසා මේක ක්‍රියාශක්තිය ක්‍රියාශීලී වෙන්නේ නැහැ. වීරියක් හටගන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාවත් ඕන. ඒකයි අපි කිව්වේ. ඒ ශ්‍රද්ධාවත් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාව උපකාර කරගෙන ඉනාට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා අන්තිමටයි ප්‍රඥාව එන්නේ. ඔය උගත්කමට, පඬිතකමට ඒවයින් ලැබෙන දෙයක් නෙවෙයි මේක. සද්ධාව අනුව ඇති කරගත්තු වීරියෙන්, දිනු කරගත්තු සතියෙන්, දිනු කරගත්තු සමාධියෙන් තමයි ප්‍රඥාව ලබන්න පුළුවන්. ඒක නිසා මේ මධ්‍යස්ථ විදියට ධර්මයේ දෙස බලන්න මේ දේශනාවත් උපකාර වෙනවා කියලා හිතන. එතකොට අද වැනි වටිනා දවසක මේ පින්නතුන් ඒ සඳහා වෙන්න වෙලා මේ සීල බොහෝ දෙනෙක් ඒ වටිනා සීල සමාදන් වුණා. මේ හැම දෙනෙක්ම ඊළඟට ඒ අතරතුර බණ භාවනා තමන්ගේ පුරුදු බණ භාවනා කළා. දැන් මේ අවස්ථාවේ විදර්ශනාවට උපකාරවන මේ දේශනාවක් අහන්න ලැබුණා. මේ හැම එකක්ම උපකාර කරගෙන වටිනා දුර්ලභ බුද්ධෝත්පාද කාලේ Taman හැකිතාක් උත්සාහ කරලා අර අවිද්‍යාව විතර කටුව මිඳ ගන්න උත්සාහ කරන්න ඕන. ඒක සඳහා මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන ඉතින් මේ දේශනාව දේශනා වශයෙන් අප ඇත්වීමෙන් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් යම් තාක් අවීචයේ සිට අපණිට දක්වා අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ අනුමෝදන් වීම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන ඒ උත්තර ආර්ථයන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනා කරන මේ දේශ සාධා කියන්නේ තාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාදි බුම්මට්ඨාදි වානාගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාදි බුම්මට්ඨාදි වානාගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභයා शोकपत्तानि शोका हुन्तु सम्पे पिपानिनो दुःखपत्तानि दुःखा भयपत्तानि भया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 ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.